අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය 30කට සීමා විය යුතුයි. ඒක තමයි 19 වෙනි සංශෝධනයේ තියෙන්නේ. ජනාධිපතිවරයා අමාත්‍යංශයක් බාර ගන්නවා නම් අගමැතිවරයා අමාත්‍යංශයක් බාර ගන්නවා නම් තවත් ඇමතිවරු පත් කළ හැක්කේ 28 දෙනෙක් විතරයි. එහෙම පත් කරන්න ඉඩකඩක් තියෙනවා ජාතික ආණ්ඩුවක් හදනවා නම්. දැන් තියෙන්නේ එහෙම වැඩක්. හැබැයි ඒක පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනලා සම්මත කරන්නත් ඕනේ. එහෙම නීතියට ප්‍රතිපත්තියට අනුව ගරු කරලා මේ වැඩේ කරන්න කියලා අපි ඉල්ලනවා. ජනාභිලාෂයට අනුව කටයුතු කරන්න. එහෙම කටයුතු නොකරනවා නම් නොකරන අවස්ථාවල ඇයි එහෙම කරන්න කියන කාරණාව සම්බන්ධව ජනතාව ඉස්සරහට ආවිල පැහැදිලි කරන්න ඕනේ. එහෙම නැතුව තමන් හිතන දේ හරි කියලා ක්‍රියාත්මක කරන එක ජන සම්මුතිවාදයට පටහැනි. එම කළොත් අපි ඒකට විරුද්ධ වෙනවා කියන අදහස අපි තා පැහැදිලිවම කියනවා.